ඉතින් අද දවස සෙනසුරාදා දවස සුපුරුදු ලෙසින් අපේ උරුමය වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මේ වැඩසටහන සිදු කරන්නට සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුගම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේව අපි සාදුනාත නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ශබ්දම්මං මුනි රාජස් සනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 අනුව අපේ ජීවිත සකස් කරගත්තේ නැත්නම් අපේ සිතෙන් ඒ උතුම් ධර්මයේ නැగిලා එන විදිහට අපේ චිත්තසංතානය සකස් කරගත්තේ නැත්නම් අපි කොච්චර අදිෂ්ඨාන කරත් අපිට මේ ධර්මය තුළින් පෝෂණය වුණා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ලෝකයේ තියෙන සියලු දුක් නැති කරන ක්‍රමවේදය භාවිතා කළ යුතු වැඩපිළිවෙල මේ ධර්මය තුළ තියෙනවා. අපේ හිත් තුළ අපේ කයවල වල ඇතිවන්නා වූ සියලු දුක් වලින් මිදලා සම්පූර්ණයෙන් මිදලා සුවදායකව තත්යකටපත් වෙන්න සුවදායක තත්යකටපත් වෙන්න අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙල ධර්මය තුල තියෙනවා. හැම දෙයක්ම කරන්නේ දුකක් නැතුව ජීවත් වෙන්න හැම කෙනෙක්ම කොයි ආගමක කොයි ජාතියක අඩුම ගන්න තිරසං සත්තු පවා හැම වෙලෙම බලන්නේ සැපෙන් සතුටෙන් ජීවත් වෙන්න හැමෝගෙම මේ නොයේකු දේවල් අපි කරන්නේ දරුවෝ හදන්නේ ඉගෙන ගන්න නොයේකුත් දේවල් කරන්නේ ගෙවල් දොරවල් හදාගන්නේ යාන වාහන ගන්නේ තව නොයේකුත් දේවල් හැමදේම කරන්නේ සතුට වෙන්න සහ සැපෙන් ඉන්න. ඉතින් මේ සැප සතුට හඹාගෙන යන සැප සතුට නොලබන සත්වයාට මේ සැප සතුට ස්ථීරවම ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ සකස් කරලා දුන්න ශාසනයට කියනවා ඒ ඒ පණිවිඩයට කියනවා බුද්ධ ශාසනය කියලා. ඒතර බුද්ධ ශාසනය කියන්නේ මේ ක්‍රමවේද පොතපතක හෝ කොහේ හරි තැනක තිබිලා විශේෂයෙන් પરම්පරාවට එකිනෙකාගෙන් එකිනෙකාගෙන් එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් ඉන ක්‍රමවේද තමයි ධර්මය තුල තියෙන්නේ. මං දැන් මේ යමක් දේශනා කරනවා නේ මගේ ගුරුවරුන්ගෙන් මම දැනගත්තා. ඒ ගුරුවරු යමක් දේශනා කරනවා නේ ඒ ගුරුවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් දැනගත්තා. ඒ විදිහට පොත්පත්වල විතරක් ලියුණාට මදි ඒකේ ප්‍රායෝගික භාවිතය ගුරුවරුන්ගෙන් ආభాසයෙන් එනවා. ඒතර කොයි හරි වෙලාවක මේක දීර්ඝ කාලයක් කැඩුනොත් හරියට නිකන් භෞතික උදාහරණයක් ගත්තොත් එක වර්ගයක සත්ව කොටාසයක් එකවර මුළු ලෝකෙම ඉන්න මිනිස්සු එකතු වෙලා මරලා දැම්මොත් මොකද වෙන්නේ? පිටර දාලා සුරක්ෂිත වෙන සත්තු නෙවෙයි කියන්නකෝ. එකිනෙකාගෙන් බිහි වෙන සත්තුන්ව එකවර ලෝකෙම කට්ටිය එකතු වෙලා මරලා දානවා. මරලා දැම්මොත් මොකද වෙන්නේ? ආය ඒ ඒ සත්ත්ව වර්ගය ආය යන්නේ ඒ සත්ත්ව වර්ගය ඉවර වෙනවා. ඒ වගේ මේ බෞද්ධ දර්ශනය එකිනෙකාගෙන් එකිනෙකාගෙන් බෝ වෙන වර්ග හරියට නිකන් වර්ගයක් પરම්පරාවක් එනවා වගේ එන එක. හරි. උපසම්පදා භික්ෂුන් වහන්සේලා එහෙමයි. උපසම්පදා භික්ෂුන් වහන්සේලාගෙන් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා බිහි වෙන්නේ. හරියට සත්ත්ව වර්ගයක් බිහි වෙනවා වගේ. ඒකෝර මං උපසම්පදා සීලයටපත් වෙච්ච මාවපත් කරපු ගුරු හාමුදුරුවෝ ඒ ගුරු හාමුදුරන්ගේ ගුරු හාමුදුරුවෝ ඒ ගුරු හාමුදුරන්ගේ ගුරු හාමුදුරුවෝ අත්වල අල්ලගත්තොත් නවතින්නේ බුදුරජාණන් වහන්සේලා. හරිද? එතකොට අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒකින්ද මේ પરම්පරාව පවතින තාක්කල් බුද්ධ ශාසනය තියෙනවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තියෙන්නේ, පැවැත්ම තියෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්තිගාමී මිනිසුන්ගේ පැවැත්ම නේද? උපසම්පදා සීලය කියන්නේ ප්‍රතිපත්තියක්. ඒක තියෙන තුරු බුද්ධ ශාසනය තියෙනවා නැත්නම් බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. ඒතර බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා නිබඳව නිරතුරුව ලෝකෙම මිනිසුන්ගේ සැනසීමට තියෙන බුදු සසුනේ චිරස්ථිතිය සඳහා වැඩියෙන්ම දායක වෙච්ච පිරිසක් තමයි අපිට මේක උරුම වුණේ සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 200 80 ගානකට පස්සේ අපිට සම්පූර්ණයෙන් උරුම වෙනවා මිහිඳු මහරහතන් වහන්සේගෙන්. ඉතින් එතකොට එදා ඉඳලා වැඩි කාලයක් සිංහල ජාතිය මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙනවා එදා ඉඳන් වැඩි කාලයක්. හරි. එතකොට බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ තේරවාදී බුද්ධ ශාසනයේ සුරක්ෂිත කිරීමේ වැඩි වගකීමක් ලැබිලා තියෙනවා. වැඩි අපි අපි ජාතියක් වශයෙන් හරීම ආඩම්බර වෙන්න ඕන. ලෝකෙට මොන දේවල් හම්බුණත් ස්ථිර සතුටක් හම්බෙන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනය හම්බුණොත් ස්ථිර සතුටක් හම්බ වෙනවා. කවුරුත් ලෝකේ අන්න ජාතිකයෝ පවා එක එක එක එක ක්‍රමවේද වලට දියුණු වෙලා දියුණුවේ හිණිපෙත්තටම ගිහිල්ලා කල්පනා කරනවා දියුණුවක් නැහැ. ස්ථිර සතුටක් නැහැ. එහෙනම් මේක මානසික සුවයක් ඇති වෙන්න ඕන. මානසික සුවය සඳහා සම්පූර්ණ විසඳුම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල. එහෙනම් ඒක අපි දැන් දන්නවා. එහෙනම් බුද්ධ ශාසනය රැකගන්න නිබඳව කටයුතු කරේ ලංකාවේ කවර ජාතිකයෝද? සිංහල ජාතිකයෝ. ඒක ගහට පොත්තත් පොත්තට ගහත් වගේ බැඳි බැඳි යන සිංහල සංස්කෘතිය හැදෙනකොට වැඩිපුරම පෝෂණය වෙන්නේ බුද්ධ ධර්මයේ. එහෙනම් බුද්ධ ධර්මයේ රැකෙන්නේ සිංහල ජාතියෙන්. ඉතින් ඒක පරම සත්‍යයක් මේ රටේ අභිවෘද්ධිය සඳහා මේ රටේ පැවැත්ම සඳහා හැමදාම අතීතයේ ඉඳලා කටයුතු කරලා තියෙන්නේ සිංහල ජාතීන් ඒකේ ආය කිසි කතාවක් නෑ මේක ඒ සිංහල ජාතීන්ගේ රට. ඉතින් මේ මෑත කාලීනව තියෙන ගැටලු සහගත තත්වයන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න යනකොට අපේ සංකල්ප සකස් කරගන්න සූදානම් වෙනකොට අපි බලන්න ඕන අපිට උරුම වෙච්ච මේ જાතියක් උරුම වෙච්ච ආගමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නේද අපිට මේ වෙනකොට උරුම වෙලා තියෙනවා ඒ වගේම අපිට ජීවත් වෙන්න රටක් උරුම වෙලා තියෙනවා මේ රට උරුම කරාන්න අපිට අනාගත පරපුර වෙනුවෙන් කල්පනා කරලා. ඒතර අපි තමයි අනාගත පරපුර අතීතයේදී. අද ජීවත් වෙන අපිට පොළවේ පය ගහලා ඉන්න පුළුවන්ද? මගේ ඉඩමට උඩින් තියෙන ආණ්ඩුව නේද? මට ඉඩමක් තියෙනවා, මට ගෙයක් තියෙනවා. ඒ ඉඩමට උඩින් ක්‍රියාත්මක වෙන පාලකයෙක් ඉන්නවා. ඒ පාලකයා සිංහල ජාතියේ හෝ නැත්තම් මේ රටට ගැලපෙන්නේ නැති කෙනෙක් වුණා නම් නැත්තම් විදේශිකයෙක් නැත්තම් ඉංග්‍රීසි ඉංග්‍රීසි ජාතිකයෙක් වුණා නම් අද කොහොමද එහෙනම් මගේ ගේ ඉඩමයි තිබ්බා කියලා මට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මගේ ගේ ඉඩමයි විතරක් තිබ්බා කියලා මට වැඩක් වෙන්නේ නැහැ. ඒ ගේ ඒ ගේ සහ ඉඩමට උඩින් තියෙන පාලනය මොකද්ද කියලා අපි බලන්න ඕනේ. එවැනි අඳුරු යුගයන් මේ රටේ තිබුණා. එවැනි කාලයක මහා සටන් කරලා මේ රටේ අද මේ තියෙන අපිට පොර අල්ලන්න තියෙන රට බේරලා දුන්න අය පිළිබඳ අපි දැනගෙන තියෙන්න ඕනද නැද්ද? නේද? රට ජාතිය බේරලා දුන්න අය ගැන අපි දැනගත්තේ ඒවා තමයි අපිට අපේ උරුමයන් නේද අපිට ඒ වගේ අය උරුමුනේ නැත්තම් ඒ වගේ මහා උත්මයෝ උරුමුනේ නැත්තම් අද අපිට රටක කෑල්ලක්වත් කෑල්ලක්වත් නෑ රටක් තියන් මොකක්වත් නෑ ඒ වගේම තමයි මේකට කාරණා දෙක තුනක් තියෙනවා අපි මේ උරුමය ගැන දැනගත යුතු අපි අත්‍තරම උරුමය කියනකොට අපිට එකපාරට මතක් වෙන්නේ දැව් දාගැබ් ආදිය නේද මේවා උරුම කරන්න වෙහෙසිච්ච මිනිස්සු අපේ උරුමේ නෙවෙයිද නේද එහෙනම් අපි ඒ පිළිබඳව යම් සාකච්ඡාවක් කරන්න ඕනේ. වැවුදාගයක් ගැනත් අපි පසුව කතා කරන්න පුළුවන්. ඒ අපිට උරුම වෙලා තියෙන දේවල් ගැන වර්තමාන උරුමයන් පිළිබඳව අතීතයේ මේ උරුමයන් උරුම කරවන්නට අපිට හේතු කාරණා සකස්සා දුන්න අයගේ ලේ දහඩිය කඳුළු උඩ තමයි නේද මේ මේ රට ජාතිය ගොඩනැගිලා තියෙන්නේ. ඒකට හරි ලස්සන උපමාවක් තියෙනවා. ඒක ගීතයකට යොදාගෙන තියෙන උපමාවක්. මේ මහ පොළොව මත දිවි දුන්න මේ මහ පොළොව මේ රට ජාතිය රැක ගන්න දිවි දුන්න මිනිසුන්ගේ ලේ වලින් තමයි පොළොව යට තියෙන මැණික් හැදිලා තියෙන්නේ කියලා. නේද? ඉතින් එහෙම ඒ ඒ මොකද එහෙම කියන්නේ පොළොව යට තියෙන මැණික් වලට මුකුත් කරන්න බෑ. ඒ මැණික් වලට වඩා වටින්නේ නේද? ඒ පොළොවට උරාගත්ත ලේ දහඩිය. හොඳයි. කොහොම නමුත් කමක් නැහැ. අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ බොහොම ඈත අතීතයක් පිළිබඳව අපිට උරුම වෙච්ච මහ වටිනා ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් පිළිබඳව. ඒ තමයි අපි දන්නවා 1815 සිද්ධ වෙච්ච ගිවිසුම ඉංග්‍රීසි ජාතීන් එක අන්න ඒ ගිවිසුම වෙලාවේදී නීති විරෝධී විදියට ඉංග්‍රීසි කොඩිය ඔසවලා තිබ්බ වෙලාවේ ඒ කොඩිය පාගලා සිංහල කොඩිය ඔසවපු වාරියපුල සුමංගල හිමියන් පිළිබඳව. ඉතින් සුමංගල හිමිය මොනවද කරේ? ඒකෙන් අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? අපිට මෙහෙම නටනද අයිතියක් තියනවාද මේ වගේ මහා උත්මය රැකගත්ත මේ ශාසනය රැකගත්ත මේ ජාතිය තුළ අපිට කැමති විදිහට දඟලන්න අයිතියක් තියනවාද එහෙම දඟලන්න උන්ට නේද ඉඩ නොදිය යුතුයි කියන එක තේරෙන්න අපිට දැනෙන්න අපිට මේ උරුම වෙලා අපි මේ නිදහසේ ජීවත් වෙන රට කොයිතරම්නම් වටින දෙයක්ද කියලා අපි තේරුම් ගන්න. ඉතින් මෑත කාලිනවත් එහෙමයි මෑත කාලීනවත් අපි දැනගන්න ඕන දේ තමයි මේ පසුගිය ආසන්න කාලයේදී ඇතිවෙච්ච යුද්ධ ජයග්‍රහණය කිරීම සඳහා වෙහෙසිච්ච හැම කෙනෙකුටම අපි තාම ගෞරව කරන්න ඕනේ අපි අද පාරේ බහැලා ඉන්නේ ඒ අයින්ද ඔය මිය ඇදුන සෙබළුන් ඒ වගේම ආබාධිත වෙලා ඉන්න අය ඒ හැම කෙනෙක්ම මත තමයි ඒ කට්ටියගේ උඩ තමයි අපි මේ කරණම් ගහ ගහ නිදහසේ නේද දඟල දඟල කටයුතු කරන්නේ ඒ කට්ටියගෙන් සිද්ධ වෙච්ච සේවය අමතක කරනවා නම් අපිට තවත් වතාවක මෙවැනි දෙයක් වුණාට පස්සේ නම් කවුරුත් ඉදිරිපත් වෙන එක නෑ ඒකින්ද අවස්ථාව ලද වෙලාවේ අමතක කරන ගතිය අපේ රටේ තිබ්බාදෝ කියලා සැකයකුත් මතුවෙනවා අතීතය ගැන විමසලා බලනකොට හැබැයි ඊට ප්‍රතිවිරුද්ධව ගිය මිනිස්සු හින්දා තමයි හැමදාමත් මේක ආරක්ෂා වුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුව කියලා කියන ඒ ප්‍රදේශයට අයිති වාරියපුල කියන ගමේ තමයි මේ වාරියපුල සුමංගල හිමියන් උත්පත්ති ලැබන්නේ. ඒ දෙමාපියන්ගෙන් ලැබෙන නම තමයි හේරත් මුදයන්සේලාගේ කිරිහාමි. ඉතින් මේ දරුවාව ඉන්දු ඉන්දුවලුගොඩ ධම්මපාල නාහිමියන් ඒ තමයි දලදා වහන්සේගේ තේවාවන් බාරව කටයුතු කරපු પરම්පරාවේ නායක ගුරු හාමුදුරු නමක් යටතේ තමයි වාරිපුර සුමංගල කියන නමින් පැවිදි වෙන්නේ. එතකොට මේ කාලේ වෙනකොට ලංකාවේ ලොකු ව්‍යසනයක් තිබ්බ කාලයක්. ඒ තමයි මේ 1739 වගේ කාලය වෙනකොට සිංහල රජ පෙළපෙත ඉවර වෙනවා. සිංහල රජ පෙළපත ඉවර වෙලා නායකකාර වංශිකයන්ට නායකකාර වංශිකය රටේ රජ වෙනවා. එතකොට මේ කාලේ වෙනකොට මේ වාරියපොළ සුමංගල හිමියන්ගේ කාලේ වෙනකොට හිටපු රජුරෝ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ. ඒ ඒ රජතුමා නායකකාර වංශිකෙක්. ඉතින් මේ හැම වෙලෙම ගැති මානසිකත්වයන් තිබ්බ කෙනෙක් නිබඳව නිරතුරුව ඒ වෙනකොට මුහුදු බඩ ප්‍රදේශ සුද්ධංගේ ආක්‍රමණයට ලක් වෙලා තිබේ. දෙතන ජාතිකින්ගේ ආක්‍රමණයට ලක් වෙලා තිබ්බේ. ඉතින් මේ රජුරුවන්ගේ සහ ඒ හිටිය සමහර පාලකයින්ගේ වැඩේ මොකද්ද මේ රට සුදු පාලකයෝ අතර ගියොත් හොඳයි. ගියොත් හොඳයි වගේ කියලා උඩරට යටත් කරගන්න බැරුණා කාටවත්. ඉතින් මේ සුද්දන්ගෙත් ලොකු අදහසක් තිබ්බ උඩරටට කොහොම හරි මේ ප්‍රහාර එල්ල කරන්න ඕන කියලා. ඉතින් මේ වෙනකොට රටේ ලොකු රැල්ලක් තිබ්බා සිංහල බෞද්ධ නායකයෙක් රජ වෙන්න ඕන මේ නායකකාර වංශිකයෝ නෙවෙයි සිංහල බෞද්ධ නායකයෙක් රජ වෙන්න ඕන නැත්තම් මේ රට අරාජික වෙනවා. මේ රටේ කටයුතු හරියට කරන්න බෑ. මේ රටේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධ. ඒකින්ද මේ මේ වගේ නායකයෙක් ඕනේ අය කියලා. ඉතින් මේ වගේ නායකයෙක් ඕනේ කියලා මේ අත්නෝමතික වැඩ කරපු සීවකම් රාජසිංහ රජුරවන්ට විරුද්ධව යම් යම් වැඩ පිළිවෙලා තිබුණා. මේ වෙලාවේ මොකද කරේ? අද වගේමයි. මේ බලන්න මේ වෙනස් වෙන්නේ නැති හැටි. ඒ වගේ අවස්ථා අල්ල මොකද කරන්නේ? අර කපටියෝ ලිංග ගන්නවා. සුද්ධන්ට කොහොම හරි මේ වෙනකොට ඔය ඇහැරේපොළ අධිකාරම්, මොල්ලිගොඩ අධිකාරම් වගේ අයගේ උදව් තිබුණා. ඒ උදව් තිබුණේ ඒ කට්ටිය සත්භාවයෙන් තමයි උදව් කරේ වෙන මොකටවත් නෙමෙයි මේ ඉන්න රජුරුවන්ව නිර්පාදාන සුද්ධන්ගෙන් මේ පිහිට ආධාර ගන්න සූදානම් කරගත්තා. ඉතින් ඒ රජ්ජුරුවන්ගේ තිබ්බ අදහස සුදු පාලකයෙක්පත් කරන්න ඕන කියලා ඒවට විරුද්ධව රජ්ජුරුවන්ව නිරපහරින්න සුද්ධංගෙන් උදව් ගත්තා මේ රජ්ජුරුවන්ව අයින් කරන්න මේ විදිහට සුද්ධංගෙන් උදව් ගන්න ගිහිල්ලා මේ කට්ටියගේ මේ මේ අධිකාරම්ලගේ ඇහැලේ පොළ මොල්ලිගොඩ ආදී අධිකාරම්ලගේ උදව් ඇතුව අන්තිමට මේකේ ප්‍රතිඵලය වුණේ මොකද්ද 1815 පෙබරවාරි 2 වෙනිදා සුදු අධිරාජ්‍යයෙන් කන්දුරට අල්ලගත්තා. හරිද? මේ කට්ටිය කොහොම හරි අල්ලගත්තා. අල්ලගන්නකොට කාගෙත් බලාපොරොත්තු තිබ්බේ සභාග ආණ්ඩුවක් වගේ එකතු වෙලා වැඩ කටයුතු කරයි කියලා. එතකොට රජුරෝ ගිහිල්ලා හැංගුණා නිවසක හැංගිලා ඉද්දී පෙබරවාරි 2 උඩරට අල්ල ගන්නවා පෙබරවාරි 18 රජුරෝ අල්ල ගන්නවා. හරිද? අල්ලගෙන ඊටාම කෙටි කාලයක් ඇතුළත මොකද වෙන්නේ? මේ රට ඒ කියන්නේ අපි දන්නවා 1800 15 මාර්තු 2 තමයි ගිවිසුමක් අසම් කරන්නේ ගිවිසුමක කතාවක් එනවා දැන් මේ ගිවිසුම දැන් සුද්දන්ට රට ගිහිල්ලා තියෙන්නේ එනකොට නමුත් අර උදව් කරපු පාලකයෝ ඉන්නවා ඒ කට්ටියගේ පොරොන්දු තියෙනවා ඒකෙන්ද දෙගොල්ල එකතු වෙලා ගිවිසුමක් අසම් කරන්න ඕන කියලා මේ ගිවිසුම කොහොම හරි රට පාලනය කරන ගිවිසුමක් වෙන්න ඕනේ ඒ වගේම දෙපාර්ශ්වයේම ඉන්න ප්‍රභූන් මේක අස්සම් කරන්න ඕනේ ඒ වගේ මගුල් මඩුවේදී මේක අස්සම් කරන්න ඕනේ ඒ අස්සම් කරලා ඉවර වුණාට පස්සේ ඉංග්‍රීසි කොඩිය ඔසවනවා කියලා පොරොන්දුවක් එක තමයි මේක මේ දැන් මේ කතාව හැදෙන්නේ ගිවිසුම මොකද ඉංග්‍රීසි ජාතකයෙන් කියනවා දැන් ඉංග්‍රීසි කොඩිය ඔසවන්න ඕනේ රටේ. ඉන්න කරන්න දෙයක් නෑ දැන් මේ වෙනකොට මේක අහුවෙලා ඉවරයි. එතකොට යටත් වෙලා ඉවරයි. දැන් බෞද්ධ සිංහල නායකයෙක් පත් කරගන්නයි මේක කරේ. නමුත් මේ සිංහල ප්‍රභූවරුන්ට තේරුණා මේක කරන්න හම්බෙන්නේ මේ කට්ටිය බලය තහවුරු කරගත්තා. මේ කට්ටියට තේරුණා අපි රැවටුණා කියලා. කබලෙන් ඉලිපට වැටුණා කියලා තේරුණා. නායකකාර වංශිකයා හොඳයි හිටියානම් අවුරුදු ගාණක් රටේ හිටියා. දැන් උනේ සුදු ජාතිකේ මේ ඒ වෙනකොට හිටිය තුන්වෙනි ජෝර්ජ් රජුරුව තුන්වෙනි ජෝර්ජ් රජුරුවන් තමයි රට අයිති වෙන විදිහට මේක ඒ රජුරුවන්ගෙත් තිබ්බ සිහිනයක් ඒක කියලා එංගලන්තේ හිටිය රජුරුවන්ට රටාවේ තියෙන විදිහට ඔක්කොම වැඩ පිළිවෙල හදවුවා අන්තිමට මේකේ බේරෙන්න බැරි වුණා රැවටුණා කියලා තේරුණා අත්නොමතිකව කටයුතු කරන්න ගත්තා අන්තිමට කරේ ගිවිසුමකට යන්න කට්ටිය කැමති වුණා වෙන කරන්න දෙයක් නෑ දැන් මොකද බලය තියෙන ඒ පැත්තේ හින්දා ගිවිසුමකට යන්න කැමති වෙනකොට මොකද වුනේ මේ ගිවිසුම සකස් කරන්න බාර වුණේ වාරිපුර සුමංගල හිමියන්ට හරිද මේකට සුමංගල හිමියෝ නිකන් හිටියේ නෑ වගන්ති 12ක් ඉදිරිපත් කරා දීර්ඝ ගිවිසුමක් වගන්ති 12ක් සහිතව. මේකේ තුන්වෙනි මේකේ හතරවෙනි සහ පස්වෙනි වගන්තිය බුදුදහමට අදාළ වගන්ති. මේවට සුද්ධ විරුද්ධ වුණා දිගින් දිගට. දිගින් දිගට විරුද්ධ වුණා නෑ මේක මෙහෙම වෙන්න බෑ මේවා අයින් කරන්න ඕන කියලා. පස්සේ මොකද කරන්නේ? ඒ වෙලාවේ සුමංගල හිමියෝ මේ සියලුම සිංහල මේ මේ හා සම්බන්ධ මිනිසුන් ඒක රාශි කරගෙන ලොකු ඒ ඒ ඔක්කොම අධිකාරම්ලා නිලමෙවරුන්ලා ඔක්කොමලා එකතු කරන් ලොකු විරෝධතාවයක් ආවා කිසිම විදිහකට මේ ජීවසු මුතේ තියෙන මේ 3යි 4යි අයින් කරලා නම් මේක අස්සම් කරන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අන්තිමට සුද්ධ එකක වුණා. වික්ෂුන් වහන්සේලාගේ තමයි මූලික ඉදිරිපත් වීම උනේ. ඉතින් කවුද වික්ෂුන් වහන්සේ කියන එකත් තේරුම් අරගෙන සුද්ධ කොහොම හරි අන්තිමට මේ 3යි 4යි 4යි 5යි එක්ක ඒ වගන්තිත් එක්කම මේක අනුමත කරගන්න එකඟ වුණා. එකඟ වෙලා මේකට දිනේ දාගත්තේ 1815 මාර්තු 2 මඟුල් මඩුවේදී. මේ වෙනකොට දරදා වහන්සේ ගේ තේවාව භාරව හිටියේ වාරිපුර සුමංගල ස්වාමීන් වහන්සේ. එහෙනම් දැන් තේවාව සිද්ධ කරලා මේ දාගත්ත වෙලාවේ දැන් ගිවිසුම් අස්සම් කරලා ඉතින් සුද්ධංගේ කොඩිය ඔසවන්න සූදානමින් ඉද්දි ඉතින් සිංහල මිනිස්සු බොහෝ ඉතින් කම්පා වුණා අපිට වරද්දා ගත්තා අපි හැමදේම අවුරුදු 2357ක් තිබ්බ මේ රාජ්‍ය විදේශ රාජ්‍යයකට යටත් වෙනවා සම්පූර්ණ වශයෙන් යටත් වෙනවා මොකද මුහුදු බඩ ප්‍රදේශකමත් අල්ලගෙන හිටියේ සම්පූර්ණයෙන් යටත් වෙනවා අපිට ආය කවර කලක්ද අපේ දරුවන්ට කවර කරද්ද අපේ අනාගතය මොකක්ද අපි සම්පූර්ණයෙන් යටත් වෙච්ච බවට පත් වෙනවා කියලා බොහෝ පීඩාකාරීව බොහෝ කැළඹීම් සහිතව වාසය කරද්දී අර පැත්තෙන් අර මිනිස්සු මේක ජෝර්ජ් අදුරංග තිබ්බ සිහිනයක් මේ වගේ රටක් එංගලන්තයට ඇදා ගැනීම සඳහා අධිරාජ්‍යයක් බවට පත් කරගන්න හැකි වුණා කියලා ඒ පැත්තෙන් ලොකු ඔල්වර සම්දීම් ඒ පැත්තෙන් ලොකු සතුටු වීම ඇති වෙන අතරේ මේ පැත්තේ මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවේ උද්දාමයට පත්වෙච්ච සුද්ධෝ නීතියක් කැඩුවා. නීතිය කැඩුවේ මොකක්ද? ඒකයි කියන්නේ බලන්න අපේ අතීත හිමිවරු නීතියට ගරු කරපු බව මේ වයින් පැහැදිලිව පේන්න තියෙනවා. මොකද ඒක කරන්න දෙයක් නෑ ඒක බලයත් එක්ක නේද නීතිය තමයි කොන්දේසි අස්සම් කරාට පස්සේ සිංහල කොඩිය අඩුකුණු කරලා ඉංග්‍රීසි කොඩිය දානවා කියලා මේ මිනිසුන්ගේ තියෙන බලය පාවිච්චි කරලා මේ මිනිස්සු මොකද කරේ ගියසුම අස්සම් කරන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසි කොඩිය එසෙවුවා හරි මේක දැක්ක සුමංගල හාමුදුරුවෝ තේවායවර කරලා එනකොට සුමංගල හාමුදුරුවන්ට ඊ තාමත්ම ලොකු කලකිරීමක් ඇති වුණා. පටන් ගන්නකොට මේ කටේ රීතිය කඩ කරනවා කියලා. සුමංගල හඳුන් මෙතෙන්ට ආවා. ඒතකොට ඔක්කොම සෙනග එකතු වෙලා හිටියේ. මොකද විනාඩි කීපයක් තමයි තියෙන්නේ ගිවිසුම අස්සම් කරන්න. ගිවිසුම අස්සම් කරලා කරන්න ඕන වැඩේ කලින් කරලා තිබ්බා. විනාඩි කීපය වුණත් අපි ගැති මිනිස්සු වෙන්නේ නැහැ. අපි නිවට මිනිස්සු වෙන්නේ නැහැ. අපි කියපු දේ කරන කරපු දේ කියන જાතියක් අපි ඍජු නිවට නැති જાතියක් කියලා පෙන්වමින් සුමංගල හිමි මොකද කරේ ගිහිල්ලා ඉංග්‍රීසි ගොඩිය දාලා තිබ්බ නූල ඇදලා ඉංග්‍රීසි ගොඩිය පල්ලෙහාට දාලා ඒක කකුලෙන් පෑගුවා පාගල සිංහල ගොඩිය සෙව්වා හරිද එතකොට මේ වෙලාවේ උත්සවය සූදානම් කරලා තිබුණේ මේක දකිනකොට මේ ආවට හිටිය සියලු සුදු ජාතිකයෝ තමන්ගේ තුවක්කු මානාගෙන පැන්නා වෙඩි දියන්දා ඉතින් ඒ වෙලාවේ කවුරුත් මැසිවිලි නැගුවා මොකක්ද මේ වෙන්නේ වැරද්ද කරේ සුද්ධෝ දඬුවම් දෙන්න යන්නේ හාමුදුරුවෝ දැන් හාමුදුරුවෝ මරන්න හදන්නේ මෙහෙම තත්වයක් තියෙද්දී අල්ලා කොටු කරලා මරලා ඉංග්‍රීසි කොඩිය පාගපේකට මේ කට්ටියගේ හදවතටම ගැහුවා වගේ ලෝකයක් බලන් ඉන්න වෙලාවක තමයි මේක සිද්ධ කරේ අපි ඒක තමයි කියන්නේ හීන දිහ නැතිකම කියලා නේද පාලකීන්ට බය නැතිකම පාලකීන්ගේ ಗುಣ වයමින් පාලකීන්ගේ පසුපස පාලකීන්ට මොනවද මේ ශෝස්ත්‍ර ගායනා කරමින් නේද මොනවද මේ නේද පාලකින්ට එක එක එක එක ගීත ගායනා කරමින් එක එක ප්‍රශස්ති කියමින් ප්‍රශස්ති කියන්නේ ඉස්සර රජවරුන්ට හිටියන වෙනම කට්ටිය නේද රජවරුන්ට ප්‍රශස්ති කියන්නේ නේද ගායනා කරන්න වෙනම කට්ටිය රජුරුවන්ගේ ගුණ ගායනා කරන්න වෙනම කට්ටිය පත් කරලා හිටියත් ඉතින් රජුරුව සන්තෝෂ කරන්න රජුරුව හොඳ වුණත් නැති වුණත් එයාගේ වැඩේ ගිහිලා ගුණ කියන එක ඉතින් එහෙම ಗುಣ කියන தத்துவයකටපත් වෙච්ච වික්ෂුන් වහන්සේලා එහෙම එහෙම ಗುಣ කියන தத்துவයටපත් වෙන්නේ නැහැ. වික්ෂුන් වහන්සේලා එහෙම පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. පාලක පිටිපස්සේ දුවලා යන්නේ නැහැ අතීතයේදී. නේද? එහෙනම් ඒවා අපි ආදර්ශයට ගත යුතු තියෙනවා. මොකද කරේ ඊට පස්සේ මේ කට්ටිය එකතු වෙලා සුමංගල හඳුනන ඝාතනය කරන්න සූදානම් වෙද්දී සුද්දන්ට තරහ ගිහිලා හිටිය ආණ්ඩුකාරයා තමයි ඩොයිලි කියන ආණ්ඩුකාරවරයා. මේ ආණ්ඩුකාරකරයා දැනගත්තා මෙහෙම වුණොත් මෙතන ලොකු ගැටලුකාරී තත්වයක් උදා වෙනවා කියලා. ඒකට කපටි උපක්‍රමයක් හදුවා ඩොයිලි. නැතු ආදරෙත් නෙවෙයි ඉක්මනට මේක වළක්වලා මේ මේ අපේ තමා වැරද්ද අපි තමයි නීතිය කැඩුවේ කියලා අඩියක් පස්සට අරගෙන මොකද කරන්නේ හාමුදුරන්ට වැඳලා සමාව අරගෙන මේ ගිවිසුම අසං කරා. හරිද? අඩියක් පස්සට තියලා ඒක තමයි කියන්නේ ඒ බලය අවශ්‍ය අය වැඩපිළි මොකද පසුව නඩුවක් දානවා මේ මේකට විරුද්ධව. මිනිස්සු ක්‍රියා කරපු විදිහ බලන්න පසුව අපි ඉස්සරහට සාකච්ඡා කරාම පසුව හාමුදුරුවන් සිරගත සිරගත කරනවා. මේක නඩුවට මොකද ඉංග්‍රීසි කොඩිය පාගපු නඩුවට. ඒකින්ද ඒ වැඩ කරන්න බලාගෙන නීත්‍යානුකූල වැඩ කරන්න බලාගෙන තමයි ඒ වෙලාවේ ඩොයිලි කියන ආණ්ඩුකාරවරයා මොකද කරේ? වැඳලා සමාව ගන්නවා. අපේ වැරද්ද මේ මේ වෙලාවේ අපිට අපි විනාඩි ගාණක් හරි ඉස්සෙල්ලා මේ කොඩිය ඉස්සුවා කියලා සමාව අරගෙන කලබලයක් ඇති වෙන්න නොදී වැඩ කටයුතු කරනවා. කලබල කරගන්නේ නැහැ. එහෙම එහෙම කරලා ගිවිසුම අස්සම් කරගන්නවා. ඉතින් මෙහෙම ගිවිසුම අස්සම් කරාට පස්සේ මොකද වෙන්නේ බලාපොරොත්තු වෙච්ච දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේ කට්ටිය ක්‍රමානුකූලව බෞද්ධ විරෝධී වැඩපිළිවෙළ ආරම්භ කරනවා. බෞද්ධ ස්ථානවල තිබුණු ස්ථාන රජයට පවර ගන්නවා. අබෞද්ධකරණය කරන්න ලොකු වැඩපිළිවෙලා අරගෙන යනවා. ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහ අබෞද්ධකරණයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඒවට ලොකු වැඩපිළිවෙළවල් අරගෙන ගියා ඒ කාලේ වෙනකොට. ඉතින් මේ தත්වයන් යටතේ සුමංගල හඳුරු නිකන් හිටියේ නෑ. නිබඳවම සිංහල නිලධාරීන් සමග කතා කරා. කතා කරලා මේ ඇත්ත தත්වය මේකයි කියලා කටියට වටහලා දුන්නා. විචුන් වහන්සේලා ඒකරාශී කරා. ඒකරාශී කරගෙන බුදුදහම ඉස්සර ඉඳන් සිංහලය තමයි බුදුදහම රැකගත්තේ අපි නිවටයන් බවට පත් නොවිය යුතුයි කියලා ඊටාම ප්‍රබල සංවිධානයක් සංවිධානය වෙන්න පටන් ගත්ත ප්‍රබලව මේ පිළිබඳව මේ මීට විරුද්ධව කටයුතු කරන්න ඕනේ කියලා. මේ කාලේ තමයි ඔය ඒ ඉඳුවලුගොඩ ධම්මපාල හිමියන් කියලා කියන්නේ මම කලින් කිව්වා දළදා වහන්සේගේ තේවාවන් කරපු නායක හඳුනම කියලා උන්වහන්සේගේ අවෑමෙන් දළදා වහන්සේගේ තේවාවන් සිද්ධකරනද අපේ වාරියපුර සුමංගල හිමියන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කාලේ මොකද කරන්නේ මාර්තු දෙවෙනිදා සිද්ධ වෙච්ච මේ සිද්ධියත් එක්ක දළදා වහන්සේ කොත්මලේ පුසුල්තිය කියන විහාරයට වැඩම කරා සුද්ධංගෙන් ආරක්ෂාව නොලැබෙයි කියලා. එතෙන්දිත් ආයසරයක් ඒක උනේ මා ඒ එහෙම වුණාට පස්සේ ආයසරයක් මාසයක් යනට කලින් ජොයිලි ආය සාකච්ඡාවක් කියලා ගල්දා වහන්සේට මේ විදිහට තේවාවන් කරනවා කියලා ඔක්කොම කළා අප්‍රේල් 24 වෙනකොට. හරිද? මාසයක් යනටත් කලින් ආයසරයක් ගල්දා වහන්සේ නුවරට වැඩමවා ගත්තා. වැඩමවා ගත්තේ වෙන මොකටවත් නෙවෙයි බෞද්ධයන්ගේ ප්‍රසාදය එක පැත්තකින් යටින් කූට උපක්‍රම යොදන ගමන් අර පැත්තෙන් ප්‍රසාදය ඇති කර ගැනීම සඳහා එහෙම අප්‍රේල් 24 වෙනිදා වෙනකොට දල්දා වහන්සේ නැවත වාරයක් නුවරට වැඩමවුවා. ඉතින් මේ කාලේ වෙනකොට මේ විරෝධී ව්‍යාපාර ඔක්කොම තියෙදි මේ මේ කාලේ වෙනකොට ಜಾති හිතයිසී බෞද්ධයෝ ඒ හොඳින් ඒක රාශී වෙන්න පටන් ගත්තා. ඒක රාශී වෙලා නොයේකුත් කැරලි කෝලහල. ඒක තමයි ප්‍රසිද්ධ 1010 1818 ඌවේ කැරල්ල. ඌවේ කැරල්ලට සම්පූර්ණයෙන්ම සිංහලෙන්ට අවවාදන් ශාසන ලබා දුන්නේ සුමංගල හිමියෝ. ආශිර්වාද කරේ සුමංගල හිමියෝ. ඉතින් වාරියපොළ සුමංගල ස්වාමීන් වහන්සේ මේ විදිහට කටයුතු කරද්දී මේ සුදුහුම්පල තිබුණ උන්වහන්සේගේ විහාරස්ථානය සුමංගල හිමියන්ව නිරපා දැම්මා. ඒ විහාරස්ථානෙ නුත් නිරපුවා. විහාරාධිපතිකමත් අයින් කරා. අයින් කරලා ඊට පස්සේ මොකද උනේ සුමංගල හිමියන් මේ තරුණ සංවිධාන බෞද්ධයින්ව බලගන්නන්න කොච්චර සූක්ෂමව වැඩ කරාද කියනවා නම් ඒක රාශී වෙන්න පුළුවන් වෙන්න කරේ මොකක්ද? තේවාව කරන්නේ සුමංගල හිමියන් දල්දා වහන්සේගේ දල්දා වහන්සේ පුංචි කරඬුවක තැම්පත් කරලා දල්දා මාලිගාවෙන් පිට කරගත්තා. පිට කරගෙන දළදා වහන්සේ බාර දුන්නා සිංහල සෙබළුන්ට. වන්දනාමාන කරමින් සිංහලකම ජාතිකත්වය බෞද්ධකම මුදුන් මල්කඩක් වගේ සලකගෙන මේ කටයුතු සංවිධානය කරන්න ඕන හින්දා බාර දුන්නා. එතකොට ඒ වටා තමයි මේ බලමුළු ගැන්වෙන්න පටන් ගත්තේ ඒ ඒ වටා. හරිද? ඉතින් ඒ විදිහට දලදා වහන්සේ බාර දීලා ටික කාලයක් යනකොට මේ විදිහට ඒක රාශී වෙනකොට මොකද උනේ දළදා වහන්සේ ගැන ආරක්ෂාව පිළිබඳ ආය ගැටලුවක් ආවා. කොයි වෙලාවෙ හරි මේ කට්ටිය යම් ගැටලුකාරී තත්යකට පත් වෙයි කියලා මේ වෙලාවේ සුමංගල හිමි මොකද කරේ? දළදා වහන්සේ නැවත වාරයක් සෙබළුන්ගෙන් අරගෙන වනගත වුණා. දළදා වහන්සේ රැකගැනීමේ බලාපොරොත්තු වෙයි. වනගත වෙලා කොහෙද මේ දඹුල්ලේ කැලේ තමයි හිටියා කියලා සඳහන් වෙන්නේ. මේ කාලේ හරි අපූර්ව වැඩක් වුණා දරදා වහන්සේ ප්‍රවේශම් කරගන්න ඕන හින්දා මොකද කරේ සිවුරේ ගැබ තුල මේ දරදා වහන්සේව සංගවා ගත්තා. සංගවාගෙන වං ඉවුර උඩ රැඳෙන විදිහට තමයි සිවුර පොරවන්නේ. වං ඉවුරේ. වං උරේ වං උර උඩ රැඳෙන විදිහට චීවරය පොරවල වං උර උඩ තමයි දල්දා වහන්සේ තැම්පත් කරගෙන වැඩ වාසය කරේ. ඒ කාලේ වෙනකොට උන්වහන්සේව හොයාගන්න බෑ රවුල ඇවිලා, කෙට්ටු වෙලා, කුස වෙලා අඳුරගන්නවත් බෑ දැක්කගෙනකොට. කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට වං උර උඩ මේ දරදා වහන්සේ තැම්පත් කරගෙන වාසය කරන සුමංගල හිමියන් මෙහෙම හැරිලා බලන්නේ නැහැ. හරිද? අගෞරවයක් වෙයි කියලා ඒ කියන ගෞරවයේ වැඩිකමට පැත්ත බලාගෙන තමයි ඉන්නේ දිගටම. ඒක දරා ගන්න අමාරුයි. අන්තිමට බෙල්ල කොර වුණා කියලා සඳහන් වෙනවා. හරිද? මෙහෙම ඉන්නකොට දරදා වහන්සේ සුමංගල හිමියන් ළඟ තියෙන බව දැනගත්තා මේ සුදු ජාතකේ. දැනගෙන මොකද කරේ? පණිවිඩයක් කියවුවා ඒ කාලේ තියෙන විදිහට පතාග 1000ක් පිරිනමනවා කියලා සුමංගල හිමියන්ගේ ඔළුව ගෙනත් දෙන කෙනෙකුට. රජේ නිවේදනයක් ඉදිරිපත් කරා. හිස ගෙනත් දෙන කෙනෙකුට මෙච්චර මේ වටිනාකමක් තියෙන දේවල් ලැබෙනවා කියලා. ඒත් එක්ක ඊළඟට මොකද කරේ? අස්කිරි විහාරයේ ස්වාමින් වහන්සේලා අස්කිරි විහාරයේ ස්වාමින් වහන්සේලා 40 නම ප්‍රාණාපකරෝ විදියට සිරබාරයට ගත්තා. තේරෙනවද වෙලා තියෙන වැඩ? නේද? අස්කිරි මහා විහාරයේ 49ක් සිරභාරයට ගත්තා ප්‍රාණාපකරුවන් විදිහට සුමංගල හිමියන් බාර දෙනතුරු දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙහෙම ඉන්නකොට 1819 පෙබරවාරි නොවැම්බර් 19 වෙනිදා දඹුලු කැලේදී හම්බෙච්ච ඔත්තුවකට අනුව සුදු ජාතකයේ සුමංගල හිමියන් හම්බෙනවා. හම්බුනට අඳුර ගන්න බැරුව යනවා. හරිද? කවුද කියලා අහනවා. එතකොට කවුද කවුද කියලා අහනකොට එහෙම බොරු කියන්නේ නැහැ. කෙනෙකුගේ මම තමයි වාරිපුල සුමංගල කියන්නේ. හරි? බොරු කිය බොරු කියලා රවට්ටන්න තිබ්බවන තරම් නෑ කියන්නේ. බොරු කියන්නේ මම තමයි වාරිපුල සුමංගල කියන්නේ කියලා. ඊට පස්සේ දද්දා වහන්සේ ගැන විමසනවා කිසිම දෙයක් කියන්නේ නැහැ. කියන්නේ නැතුව කටයුතු කරලා මොකද කරන්නේ? අවසානයේදී අර ප්‍රාණපකරුවන් වශයෙන් ඉන්න 40 නමට කිසිදු කරදරයක් කරන්නේ නැහැ කියලා ස්ථීර වශයෙන්ම පොරොන්දු කරගත්තට පස්සේ සම්පූර්ණ විස්තර කියලා දල්දා වංශේ බාර දුන්නා. හරි ඍජු ප්‍රතිපත්තියේ හිටියා. ඒ වෙලාවේ හැටියට කළ යුතු සියලු දේ වෙන කරන්න දෙයක් නැහැ. ඒ දල්දා වංශේ සංගවලා තිබෙන තැනත් පෙන්නලා අර ස්වාමීන් වහන්සේලා බේරා ගැනීම සිද්ධ කළ යුතු තිබුණා. ඉතින් උන්වහන්සේ ඒ දේ සිද්ධ කරා, සිද්ධ කරලා මොකද කරේ මේ වෙනකොට උන්වහන්සේට එතකොට අවුරුදු 1815 ගියසුම මේ 1819 මේ වෙනකොට උන්වහන්සේට නඩු පාවරලා තිබ්බේ. ඉතින් ඒ නඩු විභාග වුණා. නඩු විභාග කරලා මොකද කරේ මේ දැන් මෙහෙම වැඩක් කරා. දැන් අර බාර දුන්නාට පස්සේ නාගොල්ලාගම විහාරයක් සකස් කරලා ඒ විහාරය බාර දුන්නා මේ සුද්දන්ට පැහැදීමක් ඇති වුණා කියලා පෙන්නවා. මේ මේ ස්වාමීන් වහන්සේ ගැන මොකද මේ විදිහට ඍජුව කටයුතු කිරීම පිළිබඳව එහෙම කරලා තමයි නඩු විභාගය තිර නඩුවෙන් තීරණය කරා රටින් පිටුහල් කරන්න ඕන කියලා. කොහොමද වතාවන් දෙකක් නේද යහ යහපැත්තට පෙන්නවා නේද? ඒ කියන්නේ සලකන බව පෙන්නවා තුන් තුන් හතර වතාවක්. අවසානයේදී අන්තිමටත් කරේ දල්දා වහන්සේ වාර දුන්නාට පස්සේ උන්වහන්සේට විහාරයක් කරලා පූජා කරලා ඊට පස්සේ නඩුව නඩුවෙන් තීරණය කරා රටින් පිටවහල් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ යාපනයේ සිරමැදිරියක සිර කරා. හරි යාපනයේ සිරමැදිරියක සිර කරලා 1831 ගියසු මස්සංකරේ නැත සුද්දන්ට උඩරට මේ උඩරට රාජ්‍යයේ සුද්දෝ ස්ථාපිත වුණේ 1815 පෙබරවාරි 2 1831 පෙබරවාරි 5 උන්වහන්සේ අපවත් වුණා. හරිද? ඉතින් මේ වගේ මහා ස්වාමීන් වහන්සේලාගේ මහා සිංහයෝ වගේ වැඩ කරලා තමයි අපේ සිංහල ජාතිය ගැන රට ගැන ලොකු ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කියන්නේ කවුද කියලා සුද්ධ බය වෙලා හිටියේ. ඒ කාලේ වෙනකොට. ඒ කියන්නේ එයාලගේ තිබ්බ ඍජු ප්‍රතිපත්තිය අපි මහා ලෝකෝට කියනවා සුද්ධ සුද්ධ කියලා. සුද්ධා නීතියට අනුව කටයුතු කරේ නැහැ කියන එක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඔප්පු කරලා පෙන්වුවා සුද්ධන්ට. අපි කියන්නේ සුද්ධා වගේ කියලා පොඩ්ඩක් නැත්තම් කියලා. කෙලින් ඉන්නවනම් සුද්ධා වගේ කියලා. අපි කියන්න ඕනේ සිංහලයා වගේ කියලා. හරි කෙලින් වැඩ කරනවා නම් කියන්න ඕනේ සිංහලයා වගේ කියලා. එදත් මොකද කරේ? නීතියට වැඩ කරා. නේද? කවුද කියලා අහපුවාම බොරු කිව්වේ නැහැ. හ්ම්. ඒක නීතියට වැඩ නොකරපු හින්දා කොඩිය අල්ලලා බිම දාලා පෑගුවා. නේද? පාගල සිංහ කොඩිය උස්සන්න තරම් නේද? ඒ ඇවිල්ලා දැන් තියෙන බලවත් රජ රජවල් වගේ නේ ඒක සම්පූර්ණයෙන්ම යුද්ධ බලයෙන් නේද? රටක් යටත් කරගත්ත අන්‍ය ජාතික වෙන මාත්‍රයක්වත් අද ඉන්න මිනිසුන්ට මොනවා වුණත් හාමුදුරුවෝ නමක් ගැන කකියන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. හිරේ විලංගුවේ වැටෙනකොට. නේද? තියෙනව නේද? හිරේ විලංගු කරනකොට කකයන්ට තියෙන ඉඩකඩක් තියෙනවද? දන්නේ නේද? හ්ම්. නමුත් හැබැයි එදා එහෙම නැහැ අන්‍ය ජාතිකයෙකුට එහෙම කකියන්නේ නැහැ. එහෙම තත්වයක් තියෙද්දි එවැනි විජාතිකයන් බලක් අධිරාජ්‍යවාදීන් ඉදිරියේදී නේද තමන්ගේ බලයට වක්වත් තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව රට ජාතිය වෙනුවෙන් ඍජුව වැඩ කරපු මහා උත්මයෝ හින්දා අපිට කොන්ද කෙලින් තියාගෙන අපේ අතීතය ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. අතීත කතා ප්‍රවෘත්ති අපිට මෙහෙම අහන්න ඉතුරු වෙලා තියෙනවා. හීන දීන වෙච්ච නැතිකම නිසාවෙන් අපි ආඩම්බරයෙන් අපිට අපේ භික්ෂු පරපුර කියලා ලෝකෙට පෙන්වන්න දෙයක් තියුණා අතීතයේදී. එතකොට අද එක නායකයෙක් කියපු කතාවක් මම කියන්නම්. මේක කියන්න ඕන අපි කාගෙත් දැනගැනීම සඳහා. එක නායකයෙක් ගමනක් යනකොට මේ මෑත කාලිනව හිටපු නායකයෙක් ගමනක් යනකොට එතුමාගේ ලේන්සුව වැටෙනවා බිමට. මේ ලේන්සුව බිමට වැටෙනකොට ඒ ළඟ හිටිය භික්ෂුන් වහන්සේ නමක් මේ ලේන්සුව අරන් දෙනවා. සර් සර්ගේ මේ ලේන්සුව වැටෙනවා. හරි මේ නායකයා කියනවා ඔබ වහන්සේ කරපු වැඩේ වැරදි. මට ලේන්සුව නම් හොයාගන්න පුළුවන්. මේ ලේන්සුව අරන් දෙන්න ඔබ වහන්සේට යුතු නෑ කියලා. එතෙන්ටද අපි වැටෙන්න ඕනේ. එක එක්කෙන එක එක්කෙන තමන්ගේ වැරදි හින්දා අමාරු වෙටනවා සැරෙන් සැරේ. නේද? හිටපු නායකයෝ, ඉන්න නායකයෝ, දවස් ගානකටපත් වෙන අය, අවුරුදු අවුරුදු දෙක තුනකින් නායකත්වෙ නැති වෙන අය, ඔය වගේ නිකන් ඒ හැම කෙනෙක් අතින්ම රටට ජාතියට සමහර අයගේ ලොකු යහපතක් වුණා, ඉතා ලොකු යහපතක් වුණා. වැඩ කළා. වැඩ කරත් පසු කාලේ ඉනව දැනුවත් හෝ නොදැනුවත්ව විශාල රටට හානි වෙන දේවල් නේද සිද්ධ කරමින් පැවතුනා සමහර අය දිගින් දිගටම දිගින් දිගටම සුදු ජාතීන්ට ගැතිකම් කරන අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කරනම විදිහටම කටයුතු කරන පිරිසක් බිහි වෙමින් ඉන්න යුගයක ඒ වාගේ කටයුතු කරන යුගයක එවැනි මිනිසුන් తాවකාලිකව අසරණ වෙනකොට ඒ මිනිසුන්ගේ අභිවෘද්ධිය සඳහා හැම පැත්තකටම ඉදිරිපත් වෙන්න අද වික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ මිනිසුන්ගේ අභිවෘද්ධිය සඳහා හැම පැත්තකටම ඉදිරිපත් වෙලා ඒ අයගේ ගැලවුම් කාර්ය වෙන්න බොහෝ වශයෙන් කතා කරන වික්ෂුන් වහන්සේලා ඉන්නවා. එක එක එක පක්ෂ පාටවලට වෙන වෙනම අරගල කරන්න ඇවිල්ලා සත්‍යක්‍රියා කරන්න නැරෙන්න හදන්න උපවාස කරන්න වික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ බොහෝ වැරදි කරපු වැරදි කරපු ඒවට දඬුවම් ලැබෙමින් තියෙනකොට බෞද්ධ ධර්මයට හානි කරන බෞද්ධ ධර්මය තුළට විශාල වශයෙන් යටි කූට්ටු වැඩ කරන එදා සුද්ධ කරා වගේ වැඩම අදත් සිද්ධ කරන අයට උඩගෙඩි දෙන්න ඕනෑ තරම් විසුණුහන්සලා ඉන්න අතර වාරයේ රට එක පැත්තකින් වැටිගෙන යනවා රුපියලයාගේ පල්ලෙහාට යනවා මිනිසුන්ගේ ජීවිතය අසා අවිනිශ්චිත තත්වයකටපත් වෙනවා. අහිංසක මිනිස්සු තදින්ම තැලි පෙලී යන ස්වභාවයක් තියෙනවා. කෙටි කාලයක් ඇතුළත විශාල මැතිවරණ කීප වලට සම්බන්ධ වෙන ජනතාවගේ මුදල් ඉවර වෙනවා. ඒ අතර වාරේ ජනතාවගේ මුදල් කොල්ල කනවා. ඒ අතර වාරේ රටේ දේශීය නිෂ්පාදනයට විශාල හානි සිද්ධ වෙමින් තියෙනවා. ඒ අතර වාරේ රටේ ගොවිතැනට කිසිම අනුග්‍රහයක් දක්වන්නේ නැති තත්යකටපත් වෙලා තියෙනවා. අසරණ මිනිසුන්ට බොහෝ මුදල් නාස්ති කරන මිනිසුන් අසරණ ගොවියෙක් දිහා හැරලා බලන්නේ නැද්දත්තට පත් වෙලා තියෙනවා. බොරුව රජ කරන පෙනිපෙනි මූණට පෙනිපෙනි එහා පැත්ත මෙහා පැත්ත නැති තත්යකට පත් වෙලා තියෙනවා. එවැනි තත්වයන් තුල විනාශයට යන රට ගැන කතා කරන්න රටේ මේ අවිනිශ්චිතතාවය රටේ රට පල්ලෙහාට වැටීම අන්‍ය ජාතිකයන් ඉදිරියේ ඊ타ත්ම හීන දීන බවට පත් වෙන ස්වභාවයකට පත් වෙන නොහැකි පිරිසක් බවට පත් වීම රටක තියෙන රටක රටක් වශයෙන් පහතට වැටීම ගැන කතා කරන්න ඉන්නේ වික්ෂුන් වහන්සේලා 14ක් විතරයි. හරිද? ඒකද වික්ෂුවගේ ක්‍රියාකාරීත්වය ඒකද මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය. එදා වික්ෂුන් වහන්සේලාත් එක්ක ඍජු ප්‍රතිපත්තියකින් ඌවේ කරල්ල ආදීයේදී සියලු දෙනා ඒක රාශි වෙලා කටයුතු කරනවා. අද නේද? අධිරාජ්‍යවාදීන්ට උඩගෙඩි දෙන අයව රකින්න බොහෝ නේද බොහෝ සටන්කාමීව කටයුතු කරනවා ඇස් ඇරලා බලමු කවුද රටට ජාතියට ආදරෙන් කටයුතු කරන්නේ කරේ කියලා රට ගැන කතා කරන්නේ කවුද කියලා බලන්න කොතනකවත් එහෙම ලක්ෂණ නම් පේන්නේ නැහැ වැඩි එකක් කියන්නේ හරිද වැඩි එකක් කියන්නේ සෙබළු ගැන කතා කරනවා එක කාලයකට තමන් බලයටපත් වෙනකොට සෙබළු ගැන මතක නැහැ රට බේරගත් අය ගැන මතක නැහැ එහෙනම් මේ රැවටීම දිගින් දිගට දිගින් දිගට සිද්ධ වෙනකොට මේ පරිහානිය ගැන බෞද්ධ භික්ෂුව කතා කළ යුතු වෙනවා ඒ වගේම ඒ මොකද අපේ උරුමය රැක ගන්න ඕනේ ඇයි අපි අපේ උරුමය රැකගන්නේ ජාතිය ආගම අවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි අපිට ජීවත් වෙන්න සංස්කෘතියක් හැදුවේ බුද්ධ ආගම අපේ ජාතිය ජාතිය තමයි ලෝකෙටම අවශ්‍ය කරන බුද්ධ ධර්මය රකින මුල දේවතාවෝ වගේ ඉන්න ජාතිය තමයි සිංහල ජාතිය. එතකොට මේ කාලීනව දැන්ට වසර කීපයක ඉඳලා අර සුද්දාගේ කාලෙදිම අපේ පින්වත්නි අපි හොඳට තේරුම් ගන්නද සුද්දාගේ කාලෙදී හැදුවා උපාසකයා කියන්නේ පැත්තකටලා ඉන්න කෙනෙක් කියන සංකල්පය. හරිද? ඊළඟට විහාරාධිපති සංකල්ප හැදුවා. අපිට මේවද බාර දෙනකොට මේක විනාශ වෙන්න ඕන පරිසරය හදලා තමයි මේක බාර දුන්නේ. ඒ කියන්නේ මේක බාර දීලා නැහැ. මේක හේඳන් හුරා කන්න පුළුවන් විදිහේ වැඩ පිළිවෙලක් තියාගෙන තමයි මේ කටයුතු මේ සිද්ධ කරමින් ඉන්නේ. එතකොට ඒක තේරුම් ගත්තේ නැති අපිට අවස්ථාව නිදහස ලැබිලත් අපි එකමුතු වෙන්නේ නැහැ. මේක හරි උගුලක්. ඒ උගුල තමයි අපිට මේ මර උගුලෙන් ගැලවෙන්න නම් අපි එකමුතු වෙන්නම ඕනේ. එක තැනකට එකමුතු වෙන්න ඕනේ. ඒ එකමුතු භාවයට කවුරුත් වග කියන්න ඕනේ. පාලකයාට හැම වෙලේම අපි බල කරන්න ඕන බෞද්ධ විදිහට එකමුතු වෙන්න. එකමුතු වෙන්නේ නැත්නම් අපි ඔහෙලත් එක්ක නැහැ. හරිද? හැම පැත්තකින්ම එකමුතු වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. ඒ හයිය දැන් අපිට තියෙනවා. එදා වගේ මහා සටන් කරන්න දෙයක් නැහැ. එදා වගේ තුවක්කුත් එක්ක සටන් කරන්න දෙයක් නැහැ. අද අපිට කළ යුතු සටන තියෙන්නේ එකමුතු වෙන්න කියලා බල කරන සටන. නැත්නම් එකමුතු නොවන පිරිස් දෙන්න තුන් දෙනා අතර ඇති වෙන පටු ආරවුල් හරි තරහා මුළු රටටම බලපාන විදිහට ක්‍රියාත්මක කරන්න ලෑස්තිද නැද්ද? දැන් කාලෙක ඉඳලා වෛරයෙන් වෛරය සංසිඳේ කියන තැන ඉඳගෙන තමයි කට්ටිය කටයුතු කරන්නේ. හැබැයි තාම සංසිඳුනේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනිවයි කටයුතු කරන්නේ. ඒ කටයුතු කර කිරීම තුළ කවදාවත් ඉස්සරහක් ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. ඇයි අපි රට ගැන කතා කරන්න ඕනේ? ශාසනයේ අභිවෘද්ධිය තියෙන්නේ රටේ පැවැත්ම තුළ. හරිද මේ ශාසනය පවතින තාක්කල් කොහේ හරි තැනක කෙනෙක් නිවෙනවමයි ඒකින්ද අපිට තියෙන ලොකු වගකීමක් අපේ කරපිට පැට වෙලා තියෙන වගකීමක් තියෙනවා අතීතයේ අපිට උරුම කරලා දුන්න ශාසනය ගැන වැඩිපුරම කැක්කුම තියෙන ලේ තියෙන්නේ සිංහල ජාතිය තුල වැඩිපුරම කැක්කුම තියෙන ලේ දුවන්නේ අපේ ඇඟවල් වල හරිද අපිට රැකලා දුන්න ශාසනය ගැන ඒක අපි වගකීමෙන් හරියට සතර මහා දෙවිවරු වගේ අපි බාර ගන්න ඕනේ මේ ශාසනය. ශාසනය ආරක්ෂා කිරීම සඳහා පෙළ ගැහෙන්න ඕනේ. ඒ සඳහා කරන්න තියෙන්නේ ಜಾති එකමුතු කරන්න කටයුතු කරන්න ඕනේ. ඒකට එදා එක එක සංකල්ප හැදුවා වගේම පින්නන්නේ අද හරිම විකාර රූපී සංකල්පයක් හදලා තියෙනවා. මේක ගැන කතා කරන්න කවුරුවත් කැමති නැහැ. මේ සංකල්පය අපේ මිනිස්සු තුළ ඉක්මනට මේක වැපරුවා. හරි අපූර්වට. ඒ තමයි යුද්ධය වුණාද ජාතිය ගැන කතා කරන්න එපා. ජාතිය ගැන කතා කරන්න බෑ. හරිද? ජාතිය ගැන කතා කිරීම මහා වැරැද්දක්. සිංහල ජාතිය ගැන කතා කිරීම වැරැද්දක්. සමහර කලාකාරුවෝ මොකද කරේ සිංහල ජාතිය ගැන කියපු සින්දු නැවැත්තුවා. හරිද? එහෙම කරාට කමක් නැහැ ඔක්කොටම ලාංකික හැඟීම හැදිලා තිබුණා නම්. හරිද? අපිට ඒ වගේ නීති දාලා මේ ඉහළින් ඉන්න මිනිස්සුම ಜಾතිවාදීව රටේ පළාත් නිර්මාණය කරන්න ගත්තා තමන්ගේ ආසන්න ඡන්ද ජය ගැනීම සඳහා. හරිද? ඒ වගේම පටු දේශපාලනයට අදාළ අන්‍ය ජාතික නායකයෝ ඒ කට්ටියගේ මිනිසුන්ව රවට්ටා මොකද කරේ? ජාතිවාදීව කඳවුරු බඳිනවා. හැබැයි අහිංසක මිනිසුන්ට එහෙම අවශ්‍යතාවයක් යුද්ධෙන් පීඩා විඳපු කිසිම අහිංසක ද්‍රවිඩ ජාතීන්ට අහිංසක මිනිස්සුන්ට කිසිම උවමනාවක් නැහැ නැවත යුද්ධයකට හෝ නැවත සටනකට යන්න මේක උඩින් මතු කරලා පෙන්වන විකාරූපී වැඩක්. ඊට තවත් කපටි જાතීන් තමන් ඔය ඔක්කොම පැත්තක තියෙද්දි තමන්ගේ පැත්ත වර්ධනය කරගනිමින් තමන්ගේ වැඩේ කරගනිමින් ඉන්න කපටි જાතියකුත් ඉන්නවා ලංකාවේ. හරිද? ඒවා අපි හොඳින් තේරුම් ගන්න ඕන. හොඳින් තේරුම් අරගෙන මම මේකට කියන්නේ බලු පොරේ කියලා. බලු පොරේ කියලා කියන්නේ මේ බල්ලෝ පොර අල්ලනකොට මස් කෑල්ල පැත්තකට විසිරලා තියෙන්නේ. කපටි හිවල්ලු මොකද කරන්නේ? බලා එහෙනම් පොර අල්ලපල්ලා අපි පැත්තකට වෙලා මේ මස් කෑල්ල ගන්නවා කියලා මස් කෑල්ල දැහ ගන්නවා. අන්තිමට පොරේ ඉවරලා බලනකොට මස් කෑල්ල නැත. ඒකින්ද රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ පොරේ ඉවරනකොට රටක් ඉතුරු වෙන්නේ දැන් අපි අවදි වෙලා කටයුතු කරන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? අපේ උරුමය රැක ගන්න ඕනේ. අපිට දැන් කා කියන්න ඕනේ. අසාධාරණ කතා අසාධාරණ සංකල්ප වලින් අයින් වෙන්න ඕනේ. ਸਰව ආගමික සංකල්පයක් හැදෙන්නේ නැහැ මනසක. හරිද? එක තැනක කිසිම විදිහකින් ඒක හැදෙන්නේ නැහැ. ඒක හදා ඒ එහෙම එකක් හදන්න බුදුහාමුදුරුවෝවත් අනුගමනය වදාරලා නැහැ. බුදුහාමුදුරුවෝ අනුදලා වදාරලා නැති දේවල් මේ කොහේවත් ඉන්න තමන්ගේ බඩ වඩා ගන්න නොයෙකුත් දේවල් කරන සමහර නේද නායක නායකකම් පසුපස හඹාගෙන යන සමහර ස්ත්‍රීන් මොකද කරන්නේ? ස්ත්‍රීන් පවා මේ වගේ සංකල්ප කරේ දාගෙන නටන්න පටන් අරගෙන රටට පෙන්වන්න හදනවා. මම මේ ගැලවුම්කාරයා මමයි මේ රටේ කියලා. ඉතින් මේ වගේ මහා විකාර දේවල් අපි තේරුම් ගන්න ඕනේ. අපිට මේ මෑතක ආපු ලොකුම ව්‍යසනය තමයි ලොකුම වැරදි ආකල්පය තමයි ජාතිය ගැන කතා කරන්න එපා කියන එක. ඇයි කතා කරන්න එපා කියන්නේ? කුමන පදනමක් ඇත්තේද? මොකද්ද පදනම? ඒකින්ද ජාතිය ගැන කතා කළ යුතුයි. හැබැයි කිසිම විදිහකින් අපි සිංහල ජාතිය විදිහට බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච කකියන ලේ තියෙන අපි සිංහල ජාතිය විදිහට කිසිම කෙනෙකුට හිංසා නොකළ යුතුයි. හවුද නැද්ද? එහෙනම් කිසිම කෙනෙකුට හිංසා කරන්න බෑ. හැබැයි කෙලින් කතා කරන්න ඕනේ. රටටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න බල කරන්න ඕනේ. නේද? ඇයි එක එක ජාතීන්ට එක එක නීති? ඇයි එක එක පළාත් වලට එක එක නීති? නේද? ඇයි ඇයි අපිට බැරි මේ පිළිබඳව ඉදිරිපත් වෙලා කටයුතු කරන්න කෝ දැන් ඊටා විශාල පිරිසක් මේ සඳහා කතා කරන්න කතා කරයි කියලා භික්ෂුන් වහන්සේලා විදිහට අපි බලාගෙන ඉන්නවා. අපි මේවා කතා කරපු ගමන් කියන හාමුදුරුවෝ හාමුදුරුවෝ වැඩක් බලා ගන්න ඕනේ. ආම්දුර මේවා කතා කරන්න එපා කියලා. දැන් අවුරුදු ගාණක් අපි බලන් ඉන්නවා මේවා කතා කරයි කියලා කෙලින් කතා කරයි කියලා කවුරු හරි කවුරුවත් කතා කරන්නේ නැහැ. එතන ප්‍රත්‍යක්ෂ සමාජිකින්ට මම හැම වෙලේම කියන්නේ රට ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කාලයයි. හරිද? ඒ සඳහා පෙළ ගැහෙන්න ඕනේ. ඒ සඳහා මූලික වෙන්න ඕනේ. ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. අපේ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා වැඩ කරන්න ඕන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ගෙවල් වලට යලා නිදාගෙන උදේ බත්, දවල් බත්, රෑ බත් කී කී ඉන්නවනම් බත් කෑම පැත්තකින් තියලා නිවන් දකින්න කියලා මම කියනවා. එක්ක නිවන් දකින්න එක්ක රට ජාතිය බේරගන්න. හරිද? එක්ක නිවන් දකින්න දැන් බලනකොට අන්තිමට නිවන් දකින්න වැඩේ කරගෙනත් නැහැ. නේද? අපාගාමී පාපයන් පොඩි පොඩි පාපයන් කළා කොහොමත් අපාය යන මට්ටමක් තියෙනවා. දරුවෝ මැත්තේ, ගෙවල් මැත්තේ, ඉඩ කඩම් මැත්තේ, වැටවල් මැත්තේ පොඩි පොඩි දේවල් ගැන හිත හිත ඉන්නවා ගෙවල් වලට වෙලා. හරිද? එහෙම නැත්නම් ෆෝන් එකක් කුරුකුරු ගගා ඉන්නවා. හ්ම්. නැත්නම් ගමේ තියෙන උපදූපයක් කතා කර ඉන්නවා. නැත්නම් රටේ ඉන්න නායකයින්ගේ ඔය මේ කුණු ගැන කුණු කුණු ගගා ඉන්නවා. ඒ කුණු ගැන කුණු කුණු ගගා ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. එකතු වෙලා Tamanට රට ජාති වෙනුවෙන් කරන්න පුළුවන් දේක් කරන්න ඕනේ. එක්ක පැත්තකටලා නිවන් දකින්න නිවන් දකින්න බැරි තත්ත්වයක් තියෙනවා නම් රට ජාතිය බේරගෙන මේ රට බේරා ගැනීම උගණ්ඩාව බේර ගන්නවා වගේ නෙවෙයි මේ රටට සේවයක් කිරීම වෙන රටක් කට වඩා වටින්නේ මේ ජාතිය රැක ගැනීම වෙනත් ජාතියක් රැක ගන්නට වටින්නේ මේ රට මේ ජාතිය අනිවාර්යයෙන්ම සියලු සත්වයන්ට යහපත සලසන බුදුරජාන් වහන්සේගේ ධර්මය සුරක්ෂිත කරන මිනිස්සු ඉන්න රට. ඒකින්ද දැන් ඉතින් තවත් ඉමුද මොකද කියන්නේ? නේද? දැන් නුවණැති මිනිසුන් විදිහට වැදගත් මිනිස්සු විදිහට අපි ඒක රාශී වෙන්න වෙයි. නිවට නැති ඇත්ත කතා කරන කාටවත් හානියක් නොකරන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් පෝෂණය වෙච්ච අය විදිහට සාමකාමීව නුවණින් කටයුතු කරනවා. මෝඩය විදිහට දැක්ක ගමන් ගොදුරට පයින්නේ නැහැ. බල්ලන්ගේ සිරිත මොකද්ද? දැක්ක ගමන් ගොදුරට පයින් එක. සිංහයාගේ සිරිත මොකද්ද? හරියටම ගොදුර නේද? ගොදුර වරදින්නේ නැහැ කියලා ස්ථාවර කරගෙන තමයි ආ ගොදුරට පයින්නේ. එහෙනම් දැක්ක ගමන් බුරාගෙන කෑ ගහගෙන පයින්නේ නැහැ. ඒ හින්දා නුවණින් කරන අරගලයකට සූදානම් වෙන්න ඕනේ. හරිද? ආයුධ සන්නද්ධ වෙන්න ඕනේ. මොකද්ද මම හැමදාම කියන ආයුධය? සීලය සහ ගුණය. සීලයෙන් ගුණයෙන් පෝෂණය වෙලා ආයුධ සන්නද්ධව ප්‍රඥාවෙන් સિદ્ધ කරන නුවණැත්තෝ විසින් સિદ્ધ කරන ඥානාන්විත ක්‍රියාන්විතයකට සම්බන්ධ වෙන්න ඕන කාලය නැතුව අතින් පයින් කරන කාලය ඉවරයි. ඒක පසුගිය රජයන් වලින් පසුගිය නායකයෝ විසින් ඒවා සහ නේද යුද හමුදාවේ නිලධාරීන් ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන් සියලුම දෙනා එකතු වෙලා අතින් පයින් කරන යුද්ධය ඉවර කරා. ඒක කරලා ඒ කට්ටියට අපි බොහොම ගෞරව කරන්න ඕනේ. ඒ ඒ ගෞරව කිරීමත් එක්ක අපි මතක තියාගන්න ඕනේ ඒවා කරා කියලා Tamanට කැමති විදිහට මේ රටේ හැසිරෙන්න එහෙම කෙනෙක් කිසිම කෙනෙකුට අයිතිය නැහැ. ඒව තමයි අපිට වැරදුන තැන්. හැම කෙනෙකුටම අතීතයේ ඒ වගේ කටයුතු කරේ හැම කෙනෙකුටම මේ බව කියලා දෙන්න බෞද්ධ එකතු වෙන්න ඕන. අපි එකතු වෙන්න ඕන ගහමු කොටුම් මරමු කියන්න නෙවෙයි අනිත් අය ප්‍රතික්ෂේප කරන්නත් නෙවෙයි. අපි සියලු නායකයින්ට බල කරන්න ඕන එකමුතු වෙන්න එකමුතු වෙලා කටයුතු කරන්න සූදානම් වෙන්න රැකගත් නේද දිනාගත් අතින් පයින් දිනාගත් රට මොලයෙන් දිනාගන්න අපහසුම යුද්ධය දැන් ආරම්භ කරන්න ඒක රාශී වෙන්න කියලා බෞද්ධයෝ විසින් හැමෝටම ආරාධනා කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ධර්මයට පටහැනි නෑ. මම මේ ධර්මය කතා කරා නෙවෙයි නෙවෙයි. මේක තමයි උරුමය මේක තමයි රැකගත යුතු දේ ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඒ වගේ කටයුතු කරන්න හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.